අපේ බුදුහාමුදුරුවෝ තුන්වෙනි කොටස. පසුගිය කොටස්වල සඳහන් වුණේ අප මහා බෝසතාණන් වහන්සේ රූපාවතිය නොහොත් ඉති කුමරිය ලෙස විසූ අවසන් ස්ත්‍රී ආත්මභාවයෙන් මිදී කල්ප කාලාන්තරයක් බොහෝ දිව්‍ය බ්‍රහ්ම ලෝකවල සැරිසරා අමරවතී නම් නුවර සුමේධ නමින් උත්පත්තිය ලබා දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළ වන තෙක් සිදු වූ කතා පුවතයි. අද එතැන් සිට. මාගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු පියාණන් හට නමස්කාර වේවා. සාදු සාදු සාදු. සුමේද තවසා පිළිබඳව ඔබ නොඇසූ කතා මේ කාලය තුල දීපංකර බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටියේ තුසිත දිව්‍ය ලෝකයේ දෙව් සැප විඳිමින්. නිසි කාලය පැමිණි කල දසදහසක් සක්වල දෙවිවරුන් පැමිණ දීපංකර බෝසතාණන් හට මහා වීරයාණනි මේ ඔබට බුදු වීමට කාලයයි මෞකුස තුල ඉපදී දෙව් මිනිසුන් සසර දුකින් ඈතර කරන මෙන් ආරාධනය කරන්නට වුණා. ඒ බෝසතාණන් වහන්සේද එම ආයාචනය එක්වර පිළි නොගෙන පස්මහ බැලුම් බලා එය සුදුසු කාලයම බව දැන දෙවිවරුන්ට ප්‍රතිඥා දී දෙවිවරුන්ව පිටත් කොට තුසිත දෙවියන් විසින් පිරිවරණ ලදුව තුසිත දෙව්ලොව නන්දන නම් වනයට පිවිසියා. සියලුම දේවලෝකවල නන්දන වනයක් ඇතැයි කියනු ලබනවා. එහිදී දෙවියෝ මෙයින් චුතව සුගතියට යන්න. මෙයින් චුතව සුගතියට යන්න. යැයි කරන ලද කුසල් සිහිගන්වමින් එහි ඇවිදිමින්ම චුත වුණා. දෙව්ලොවෙන් චුතව රම්මවතී නුවර සියලු සැපසම්පතින් අනෝන වාසුදේව නරදේව සුදේව නම් රජකුලයෙහි සුමේධා දේවියගේ කුසයෙහි යහපත් වූ නුවණින් යුතුව පිළිසිඳ ගනු ලැබුවා. මෙසේ සිහිනුවණින් යුක්තව මෞකුස පිළිසිඳීම බුදුවරුන්ගේ ධර්මතාවයක්. දෙව්ලොවින් චුතවීම මෞකුස තුළ පිළිසිඳ ගැනීම මෞකුස තුළ වැඩහිඳීම සහ මෞකුසින් බිහිවීම යන සිව්තැනෙහි සිහිනුවනින් යුක්ත වන්නේ මහා බෝසත්වරු පමණයි. පසේ බුදුවරයෝ මුල් අවස්ථා තුනේදී සිහිනුවනින් යුක්ත වනවා. බිහිවන අවස්ථාවේදී සිහිනුවනින් තොර වනවා. අගසව් දෙනම මුල් අවස්ථා දෙකෙහිදී සිහිනුවනින් යුක්ත වනවා. මෞකුසතල වැඩහිඳීම සහ බිහිවීමේදී සිහිනුවනින් තොර වනවා. අසූ මහා ශ්‍රාවකයෝ පළමු අවස්ථාව වන දෙව්ලොවින් සිහිනුවනින් චුතවනවා. නමුත් ඉතිරි අවස්ථා තුනේදී සිහිනුවනින් තොර වනවා. දීපංකර බෝධිසත්වයෝ මෞකුස තුළ පිළිසිඳ ගැනීමේදී දෙතිස් පූර්ව නිමිති පහළ වුණා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් ගියවර කුටසෙහිදී සිදු කරනු ලැබුවා. ඉක්මිති දිවකුරු කුමරා මහා සැපතින් සංග්‍රහ ලබමින් ක්‍රමයෙන් සොඳුරු යෞවනයට පැමිණ තුන් ඍතුවට හොබනා හංසා කොච්චා මයුරානම් ප්‍රාසාදවල දෙව්ලොවක වන් සුරසැප විඳිමින් තම උයන් කෙලි සඳහා යන අවස්ථාවෙහි ක්‍රමයෙන් ජීර්ණ ව්‍යාධි මරණ සංඛ්‍යාත තුන් දේවදූතයන් දැක හටගත් සංවේග ඇතිව ආපසු සුදුසුන් නුවර සම්පත් වලින් බබලන රම්මවතී නම් නුවරට පිවිසියා. ඉන් අනතුරුව හතරවෙනි වරත් ඇත්කරුවා කැඳවා මෙසේ කිව්වා. දරුව මම උයන බැලීමට යන්නෙමි. ඇත්්‍යානා සරසව්. ඔහු මැනවයි දේවයනී යැයි පිළිතුරුදී ඇතුන් සුවාසූ දහසක් සරසනු ලැබුවා. ඉක්බිති විස්කම් දෙවපුත් නන් පැහැවතින් බෝසතුන් හඳවමින් මුතු හෙබූ කෙවුරාභරණ පළඳවා සුන්දර කනකකට මකුට කණ්ඩල බර කොට සුවඳ කුසුම් මාලාවන්ගෙන් කොණ්ඩය සරසවනු ලැබුවා. සෑම බෝසත්වරයෙකුටම අවසන් ගිහි ඇඳුම් පැළඳුම් හැන්දවීම දෙවියන් විසින් කරනු ලබනවා. ඒ දිවකුරු කුමරුද දෙව් කුමරුවකු මෙන් සුවාසූ දහසක් ඇතුන් පිරිවැරු උතුම් මගුලැතු අරාහිඳ මහ බලසෙන් පිරිවරා උයනට පිවිස ඇතුපිටින් බැස උයන සැරිසරා පරම සොඳුරු දැකුම් ඇති සිලාතලයෙහි හිඳ පැවිද්දට සිත ඉපදවන්නට වුණා. එකෙනෙහිම සඳවැසි ශ්‍රීනාශ්‍රව මහා බඹහු අෂ්ට පරිෂ්කාරගෙන ගෙන බෝසතුන් ඇස් හමුවෙහි පහළ වුණා. මහපුරිස් වූ ඔහු දැක මේ කුමක් දැයි විමසා ශ්‍රමණ පරිෂ්කාරයයි අසා අබරණ බඩු මුදා භාණ්ඩාගාරිකයා අතටදී මගුල් කඩුවගෙන මකුටය සහිත කෙස් සිඳ අහසට විසිකරනු ලැබුවා. එවිට සක්දෙව් රජ රන් කරඬුවකින් ඒ කේශ මකුටය පිළිගෙන සිනේරුව මුදුනෙහි තුන්යොදුන් පමණැති ඉඳුනිල් මිනිමුවා මකුට චේතිය කරනු ලැබුවා. එවිට දීපංකර මහපොරිස් හු දෙවියන් දුන් අරහත් ධජ කසාවත් දරා සලුසඟල අහසට විසි කරනු ලැබුවා. එය බඹහු පිළිගෙන බඹලොව දොළොස්යදුන් සියලු රත්නයන්ගෙන් යුත් චෛත්‍යයක් නිමකොට එහි තැන්පත් කරනු ලැබුවා. පැවිදි වූ දිවකුරු කුමරුන් අනුව කෝටියක් දෙනා පැවිදි වුණා. ඔවුන් පිරිවැරූ මහා සත්හු දසමසක් ප්‍රධාන වීරය වැඩුවා. අනතුරුව වෙසක් පුන් පොහෝදා එක්තරා නුවරකට පිඬු පිනිස ගියා. එදා ඒ නුවර දෙවියන්ට බලි පිනිස දියනුමුසු කිරිබත් පිසුවා. මිනිසුන් පිරිස් සහිත පිඩු පිණිස පැමිණි බෝසතුන්ට ඒ කිරිබත් පිදුවා. එය කෝටි සංඛ්‍යාත සියලු භික්‍ෂූන්ට ප්‍රමාණවත් වුණා. මහසතුන්ගේ පාත්‍රයෙහි දෙවියෝ දිව්‍ය ඕජා බහාලූවා. එය වළඳා එම සල් උයනෙහිම දහවල් දවස ගෙවා සවස විවේකයෙන් නැගී පිරිස පිටත් කොට සුනන්ද නම් ආජීවක දුන් අටතනමිට ගෙන පුලිල්ල රුක් බෝධිය වෙත ගොස් පනස්තුන් රියන් තන ඇතිරි අතුරා අනූරියන් බෝකඳට පිටදී පර්යංකයෙන් හිඳ චතුරංග වීර්යාධිෂ්ඨාන කොට බෝමුල වැඩ සිටියා. එදින රාත්‍රියේ මාර පරාජය කොට කල්ප කාලාන්තරයක් පෙරුම්පිරු බුද්ධත්වයට පත් වුණ සේක. දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම සහ සම්බුදු සිංහනාදය. බුද්ධත්වයෙන් පසුව දසබලධාරී දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධ සිංහනාද පවත්වා සත්සතියක් බෝධිමූලයේ කල්ගෙවා සහම්පති මහා බ්‍රහ්මයාගේ ආරාධනයෙන් සුනන්දා රාමයේ දම්සක් පවත්වා කෙල සියයක් දෙව් මිනිසුන් හට ධර්මාමෘත්තය පොවා චාතුර් ද්වීපික මහා මේඝයක්සේ දහම්වැසි වස්සවමින් මහජනයාගේ සසර බැමි සිඳමින් ජනපද චාරිකාවේ යෙදෙන්නට වුණා. රහතන් වහන්සේලා හාර ලක්ෂයක් සමගින් රම්ම නුවරට වැඩම කරවීම. හරිම පුදුමයි බුදුවරු අතරත් ඇති සුවිශේෂතා. අපේ බුදුහාමුදුරුවෝ දම්සක් පවත්වා පස්වග මහණුන් ඇතුළු සියයකටත් වඩා අඩු පිරිසක් සමගිනුයි චාරිකාව ආරම්භ කළේ. කපිලවස්තු පුරයට එන විටත් රහතන් වහන්සේලා හිටියේ විසිදාහයි. ඒ දසබලධාරී දීපංකර බුදුහාමුදුරුවෝ උපන්බිම වූ පරම රමණීය රම්මනුවරට වැඩියේ රහතන් වහන්සේලා හාර ලක්ෂයක් පිරිවරාගෙන. එසේ වැඩමකොට සුදර්ශන මහා විහාරයේ වැඩවසන්නට වුණා. රම්ම වැසියන් දානයට ආරාධනා කිරීම. එය අසා ඒ නගරයේ සහ ඈත කුඩා ගම්වල ගම්වැසියන් ගිතෙල් වෙඬරු බෙහෙද්ද හඳනා පොරෝනා වස්ත්‍රාදියද රැගෙන උතුරු සලු සහිතව සුවඳ මල් ආදියද අතැතිව බුදුන් දහම් සඟුන් වැඩ සිටි දිශාවට නැඹුරුව ලං ලං වෙත්ම වඩ වඩාත් ගෞරව නමස්කාර කරමින් පැමිණ බණ අසන්නට වුණා. අවසානයේ මහත් ගෞරවයෙන් ඒ සියලු ගම්වැසියන් හෙට දිනයේ සිට තම ගම් දනව් කරා දානය සඳහා වැඩම කරනාමෙන් ආරාධනය කරමින් යන්නට ගියා. පසුදින මුළු නගරයම මහා උත්සවශ්‍රීයෙන් බැබළුණා. මිනිසුන් පාන්දර යාමේ සිට පිබිද බුදුන් ඇතුළු ලක්ෂ හතරකට වැඩි රහතන් වහන්සේලා උදෙසා දානය පිළියෙල කොට තබා මුළු නගරයම සරසන්නට පටන් ගත්තා. ඔවුන් පළමුව මේ අසදෘශ මහා දානය සඳහා මඩුවක් තනන්නට වුණා. හිතන්න හාර ලක්ෂයක් බුදුන් ඇතුළු මහරහතන් වහන්සේලාට වහල සෙවිලි කළ මඩුවක් අපි පංචමහා අධිෂ්ඨාන පූජාව වෙලාවේ එක්දහස් දෙසීයක් වූ මහා සංඝරත්නයට රුවන්වැලි සෑ සලපතල මළුවේ තනපුටෙන් ටෙක මතක් වුණා. එය කරනු ලැබුවේ පින්වත් හමුදාවේ පණහකට වැඩි බට පිරිසක්. ඒත් පැවතුන අධික සුළං නිසා එළිවන තුරා වෙහෙස මහන්සි වී අටවපු මඩුව නැවත උදෑසන ගලවන්නට වුණා. මෙය ලක්ෂ හතරකට මඩුවක් එක රැයෙන්. එහෙමයි මිනිසු මහත් ශ්‍රද්ධාවෙන් වැඩ කළේ. දානශාලා නිර්මාණය සහ නගර සැරසිලි. ඒ මඩුව විමල කෝමල කිලුපුලින් සෙවිලිකොට සිව්දෑ ගඳින් පිරිබඩකොට ලද පස්මල් සුවඳ කුසුම් විසුරුවා මඩුවෙහි සිව්කුණ සිසිල් දිය පිර වූ සැලි තබවා කෙසෙල්පතින් වසා මණ්ඩපය මත දෑ සමන් මල්ද සමපරම සුන්දර දැකුම් ඇති සෙල්වියන් බැඳ රන් රිදී කාරකායෙන් සරසා එහි ගඳදුම් මල්දම් පද්දම් රුවන්දම් එල්වා දුමින් සුවඳවත් කොට ඒ මුලමහත් රම්්‍ය වූ රම්ම නගරය පුරා කැන් සහිත කෙසෙල්ද මලින් සැරසූ පූර්ණ ගටද තබා නන්වන් ධජපතාකාදිය ඔසවා මහා වීදිය දෙපස තිරපවුරින් වටකොට දීපංකර බුදුන් වහන්සේ වඩින මග අලංකාර කරමින් දියෙන් බිඳී ගිය තැන් පස් දමා විසම සමකොට මුතුවන් වැලි විසුරුවයි. ලද පස්මල් ඉසී. කැන් සහිත කෙසෙල් පුවක් ගස් සිටුවයි. මල් පළතුරු සුවඳ සුවඳ දුම් හා එක්ව මුළු නගරයම සුවඳවත් කළා. ලක්ෂ ගණනක මිනිසුන්ගෙන් නගරයම පිරී ඉතිරී ගොස් හරියට වෙසක් දිනට අපේ රටේ අසිරිය වගේ සෑම තැනම දන්සැල් තොරන් පාවඩ. සුමේද තවසානන් රම්මනුවරට අහසින් පැමිණීම. මේ සියල්ල මෙසේ සිදුවෙද්දි තමයි අප මහා බෝසතාණන් වහන්සේ වන සුමේද තවසානන් සමාධි සුවයෙන් දින ගණනකට පසු බැහැර වුණේ. ඒ දීපංකර බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමේදීත් දම්සක් නාදය පවත්වද්දීත් මහපොළොව කම්පා වුවත් දෙතිස් පෙරනිමිති පහළ වුවත් සුමේධ තවසානන් ඒ කිසිවක් දුටුවේ නැහැ සමවත් සුවයෙන් සිටීම නිසා. එදින එතුමන් අහසින් රම්ම නගරය මතින් ගමන් කරමින් සිටියේ. මේ මහා අසිරිය සහ ජනගංගාව දැක මහජනයා හට පෙනෙන ලෙසම අහසින් පොළවට බැස දරුවනි මේ කුමක් සඳහා පෙර සූදානමක් දැයි ප්‍රශ්න කරනු ලැබුවා. එවිට ඔවුන් මෙලෙස කියන්නට වුණා. ස්වාමීනි ඔබ නොදන්නේද. දීපංකර බුදුරජාණන් වහන්සේ අනුත්තර සම්යක් සම්බෝධියට පැමිණ දම්සක් පවත්වා සුදස්සන මහාවිහාරයෙහි වැඩ සිටිමින් ජනපද චාරිකාවේ යෙදෙනවා. අපි සැවම එහි ගොස් උන්වහන්සේට අපේ නුවරට වඩින ලෙස ආරාධනය කළා. අද උන්වහන්සේ සාරලක්ෂයක් භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන රම්මනුවරට වඩිනවා. අපි මේ ඒ වඩින මඟ සරසනවා. එවිට සුමේද තවසාට මෙහෙම හිතුණා. බුද්ධ යන මේ ශබ්දයද දුර්වලයි. බුදු උපත ගැන කියනුම කවරේද? ඒ නිසා මමත් මේ මිනිසුන් සමග එක්ව මේ බුදුන් වඩින මඟ පිරිසුදු කරන්නට ඕනි. එහෙම හිතල උන්වහන්සේ ඒ පිරිසට මෙහෙම කීවා. භවත්නී ඔබලා මේ මහා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්ම පිරිසිදු කරන්නේ නම් මටත් ඒන් කොටසක් දෙන්න. මමත් ඔබලා සමග බුදුන් වඩින මඟ පිරිසිදු කරන්නම්. මේ ඇසූ රම්මවැසියෝ මෙලෙස සිතන්නට වුණා. සුමේද තාපසයෝ මහා ඉර්ධි බල සම්පන්න මහා ආනුභාව ඇත්තෙක්. උන්වහන්සේට එක්ෂණයකින් මුළු නගරයම වූද සැරසීමට පුළුවන්. ඒ නිසා අපි උන්වහන්සේට ඉතා අසීරු කොටසක් දෙමු. මෙසේ සිතා එම නගරවැසියන් පිරිසිදු කිරීමට අසීරු දියෙන් බිඳුණු අති විෂම එක් පෙදෙසක් සලකා මේ කොටස ඔබ වහන්සේ විසින් පිරිසිදු කර ලබා දෙන මෙන් ඉල්ලා සිටියා. මෙය ඇසූ සුමේද තවසානෝ බුද්ධාලම්බන ප්‍රීතිය උපදවා මෙසේ සිතන්නට වුණා. මේ කොටස ඉර්ධි ප්‍රාතිහාරයෙන් එක මොහොතකින් පරම දර්ශනීය කිරීමට තරම් මම මේ මොහොතේ සමත් වෙනවා. එහෙත් බුදුන් වෙනුවෙන් කිසිම කායික වෙහෙසීමක් නොමැතිව නිකම්ම නිකම් ඉර්ධි බලයෙන් මෙවැනි දෙයක් කොට මාහට සතුටක් නොලැබේවි. ඒ නිසා මගේ දෑතින්ම පස්කපා සුදුවැලි අතුරා අසම වූ තැන සමකොට බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය පිළිගැනීම සඳහා හැකි පමණ ඉක්මනින් සකසන්නට ඕනේ. මෙසේ සිතා තම දෑතින්ම එම මඩවගුරු ගොඩ කිරීමටත් සුදුවැලි අතුරන්නටත් මග දෙපස සරසන්නටත් පටන් ගත්තා. එසේ උන්වහන්සේ තමාට පැවරූ රාජකාරය ඉවර කිරීමට මත්තෙන් දීපංකර බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමට ආරාධනා කිරීම සඳහා රම්මවාසීන් බුදුරජුන්ගේ සුගන්ධ කුටිය අසලට පැමිණුණා. ඒ වන විටත් එම කුටිය පරිවාර කොටගෙන සාර ලක්ෂයක් පමණ වූ මහානුභාව තේජාන්විත රහතන් වහන්සේලා එහි වැඩ සිටියා. හරියටම දහසක් පෙතිවලින් යුත් දාස් පෙතිය මලක් වගේ අහසෙහි රැස්ව සිටි දෙවියන්ට පෙනුනේ. ඒ පිරිවරා සිටි රහතන් වහන්සේලාගේ මහා ගුණ මහිමයෙන් බිඳක් අට්ඨ කතාවෙහි මෙලෙසයි සඳහන් වූයේ. පිරිවරාගත් ඒ භික්‍ෂූහු මෙබඳු වූහ. අල්පේච්ච වූහ සන්තුෂ්ටයහ ව්‍යාකෘතයහ වචනක්ෂමයහ ප්‍රවීචිගතයහ අසන්සට්ටයහ විනීතයහ පගර්හිතයහ සියල්ලෝම සීල සම්පන්න වෙති. සමාධයෙහි ධානයෙහි දක්ෂ වූවෝ වෙති. ප්‍රඥා විමුක්තියෙන් යුක්ත වෙති. චරණයෙන් යුක්ත වූවෝ වෙති. ක්ෂීනාශ්‍රවයෝය. වසී ප්‍රාප්තයහ. ඉර්ධිමත් හොය. යසස් ඇත්තෝය. ශාන්ත ඉන්ද්‍රිය ඇත්තෝය. දමණයට පත් වූවෝය. පුනර්භවය ශය කලාහුය. ඒ අතරින් සුගන්ධ කුටිය අසලට පැමිණි රම්මවැසියන් කිහිප දෙනෙකු දොර වසා සිටියදීම වන්දනා කොට බුදුරජුන්හට ආරාධනය කරන්නට වූවා. ස්වාමීනි ඔබ වහන්සේගේ පැමිණීම උදෙසා සියලු කටයුතු සූදානම් කොට අවසන්. ඒ වදන් පවසා තප්පර කිහිපයයි ගත වූයේ. ඒ විශාල දොරටුව ඉබේ විවෘත වුණේ බුදුවරුන් විසින් කිසි දිනක දොරවල් තම ශ්‍රී හස්තයෙන් විවෘත නොකරන නිසාමයි. දශබලධාරී බුදුරජාණන් වහන්සේ බඳුවඳ මල් පැහැති දෙපොට සිවුර තිමඩුළු වසා හැඳ ඒ මතරන් පමුදමකින් මල් කලඹක් වට කරන්නාක් මෙන් විදුලියක් වන් ශශ්‍රීක කායබන්ධනය බැඳ රන්ගිරි කුලක් මත ලාරස ඉසින්නාක් මෙන් රන් සෑයක් පබළු දැලකින් වසන්නාක් මෙන්ද රන් අගයක් රත් කම්බිලියකින් පළඳවන්නාක් මෙන්ද සරාසඳ රත්වලාවකින් වසන්නාක් මෙන්ද ලාරසින් තෙත් කැලෑමල සමපැහැති උතුම් රතු පාංශකූල චීවරය පොරවා ගඳකිලි දොරෙන් රන් ගුහාවකින් සිංහයෙක් මෙන් නික්ම ගඳකිලිය ඉදිරියේ පෙනී සිටියා. එසැනින්ම ඒ සාරලක්ෂයක් වූ මහරහතන් වහන්සේලා පසඟ පිහිටුවා වන්දනා කරන්නටත් ඉන් පසුව පේලියෙන් පේලිය රහතන් වහන්සේලා නැගී සිටින්නටත් වූවා. මේ මහත් වූ පෙළහර මුළු අහස්තලයම වසා සිටි දෙව්බඹුන් දැක්කේ මෙතෙක් ලොව පහළ වූ විශාලතම පුෂ්පය එකිනෙක පෙති විහිදන්නාක් මෙන්. ඒ මහා කාරුණික වූ බුදු පියාණන් වහන්සේගේ මහා ප්‍රඥාවට මේ රම්මනුවර මෙතරම් උත්සවශ්‍රීයෙන් බබලමින් දෙව්බඹුන් රහතුන් විසින් පරිවාර කොටගත්තේ ලොවෙහි ඇති විශේෂ දිනයකට බව වැටහි ගියා. එනම් මෙතැන් පටන් සාරාසංකේය කල්පලක්ෂයක් ඉක්මවා මිනිසුන් දෙවුන් බඹුන් කෙල කෝටි ගණනින් නිවන් මගට පමුණුවන තවත් මතු බුදුවන මහා සම්මා සම්බුදුවරයෙකුගේ අභිනිහාරය නොහොත් ප්‍රථම නියත විවරණය ලබා දෙන දිනය මෙදින බව දැන සිටීමෙන් පෙරමග බලා ඒ මහත් කාර්තව්‍යයට දක්නු ශ්‍රී පතුල ඒ භූමිය ස්පර්ශ කළ මොහොතේ මුළු පෘථුවියම වෙවුලා යන්නට ඇති. දෙව්බඹුන් විසින් අහසේ සිට මදාරා මල් විසුරුවන අතර ඒ භාග්‍යවතුන් වහන්සේ වීතරාගව වීතරාගයෙන් සමග වීත දෝෂීව වීත දෝෂීන් සමග වීත මෝහීව වීත මෝහීන් සමග ෂඩ් අභිඥාලාභී ක්ෂීණාශ්‍රවයන් හාර ලක්ෂයක් පිරිවරා අනුපමේය වූ බුද්ධ ලීලාවෙන් තරු කැල පිරිවැරු සරා සඳමෙන් සෙමෙන් සෙමෙන් ඉදිරියට පියමනින්නට වුණා. සුමේද තාපසයෝද ඒ සරසා පිළියෙල කළ මගින් වඩිනා දීපංකර බුදුන් දුටුවා. උන්වහන්සේ පිරිවරාගෙන එන සාර ලක්ෂයක් වූ රහතන් වහන්සේලාගේ කසාවතින් මුළු පුරයම බබලන්නට වුණා. අහසේ සහ පොළවේ රැඳී සිටින ලක්ෂ සංඛ්‍යාත දෙව් මිනිසුන්ගේ සාදුකාරයනුත් දසදහසක් බෙර හොරනෑ හක්වාදනයනුත් මුළු පුරවරයම ගිගුම් දෙන්නට වුණා. ඒත් සුමේද තවසානන් හට මේ වෙනකොටත් තමාට පැවරූ භූමි භාගයේ මඩින් පිරුණු සුළු කොටසක් නිම කරගන්නට බැරි වුණා. දෙතිස්වර ලකුණෙන් හෙබි අසූ අනුලකුණෙන් අනුරංජිත ව්‍යාම ප්‍රභා මණ්ඩලයෙන් සශ්‍රීක වූ ඉඳුනිල් මිනිවන් අහසෙහි නන්බඳු විදුලිය මෙන් සවනක් බුදුරැස් විහිදුවන රුවින් අගතැන්පත් බුදුන් දෙස දෑස් අල්වා බලා සිටිමින් මා විසින් දසබලයන් වහන්සේට ජීවිත පරිත්‍යාග කරන්නට වටින්නේ යැයි සිතා භාග්‍යවතුන් වහන්සේ මඩගොඩින් නොවඩින සේක්වා සාර ලක්ෂයක් මහරහතුන් වහන්සේලා සමග මාගේ පිටමතින්ම වඩිනසේක්වා යැයි සිතා කෙස්වැටිය මුදාහැර අඳුන් දිවිසම් ජටාමදුළු වැහැරි සිවුරු කළු මඩෙහි අතුරා ඒ මඩ මතම වැතිරී নমස්කාර කරගෙන සිටියා. මෙසේ මඩ මත වැතුරුණා වූ සුමේධ තවුසානෝ ඇස් හැර ළඟ ළඟ වඩින දීපංකර බුදුරජුන්ගේ සම්බුදු සිරිය බලමින් මෙසේ සිතන්නට වුණා. ඉතින් මම කැමතිනම් සියලු කෙලෙස් නසා රහත් බවට පත්ව සංගපිටියේ නවකයෙකු වී රම්ම නගරයට පිවිසිය හැකි. එහෙත් එසේ අප්‍රසිද්ධ වෙසින් කෙලෙසුන් නසා තමා පමණක් තනිවම නිවනට පැමිණීම ප්‍රමාණවත් නොවේ. දීපංකර බුදුරජුන් මෙන් උතුම් සම්මා සම්බුදු බවට පැමිණ මහා ජනයා දහම් නැවට නංවා සංසාර සාගරයෙන් එතර කොට පසුව පිරිණිවන්නේ නම් කොතරම් හොඳද? ඉක්බිඳිව අෂ්ට ධර්මයන් සම්පූර්ණ කොට තිබූ ඒ සුමේද තවුසානෝ බුදු බව ප්‍රාර්ථනා කරමින් අභිනීහාරය සඳහා සියලු සුදුසුකම් සම්පූර්ණ කොට ඒ දසබලධරයන් වහන්සේ වඩිනාතෙක් නොයිවසිල්ලෙන් බලා සිටියා. අපමහා බෝසතානෝ අභිනිහාරය සඳහා මේ වන විටත් මනෝ ප්‍රනිධාන පුරමින් බුදුවරුන් එක් ලක්ෂ විසිපන් දහසක්ද වාග් ප්‍රනිධාන පුරමින් බුදුවරුන් තුන් ලක්ෂ අසූහත් දහසක්ද වශයෙන් පන්ලක්ෂ දොළොස් දහසක් බුදුවරුන් පසු කරමින් පැමිණ සිටියා. ඒ තනිව නෙවෙයි. තවත් කෙනෙකු සමගයි. ඒ කිසිවෙක් නෙමේ. ඔබ සැම අපගේ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ යශෝධරාවන් සමගයි. ඒ උත්තමාවිය පිළිබඳව මුලින්ම අපට කරුණු දැනගන්නට ලැබෙන්නේ අප මහා බෝසතාණෝ මේ මහා භද්‍රකල්පයට අසංඛ්‍ය කල්ප 13කට පෙර වාග් ප්‍රනිධානයට පෙර ආරම්භ වූ සර්ව භද්‍ර නම් අසංකේහි සාර මණ්ඩනම් කල්පයේ එහිදී. ඒ කාලයේ දඹදිව මධ්‍යදේශයෙහි ධඤ්‍යවතී නමින් නුවරක් තිබුණා. ඒ නුවර අපමහා බෝසතාණෝ සාගර නමින් චක්‍රවර්තී රජෙක්ව රජකම් කරමිනුයි සිටියේ. චක්‍රවර්තී රජකම ලබා ගන්නා සැටි එවැනි රජකුට පමණක්ම විශ්වයෙන් ලබා දෙන සුවිශේෂ නිධාන ස්ත්‍රිය දූදරුවන් අමාත්‍යවරු චක්‍රරත්නය සහ අහසින් යාහැකි ඇත් අස් යානා පිළිබඳව ඉදිරි ලිපිවලින් කියවන්නට පුළුවන්. එවැනි බලපරාක්‍රමය විහිදවමින් සිටි කාලයක තමයි පුරාණ ගෞතම නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙලා සිටියේ. උන්වහන්සේ සිරිනිවාස නුවර යසනිවාස රජුට දාව විමලානම් බිසවගේ කුසින් බිහිව වැඩිවිය පැමිණි පසු අභිනික්මන් කොට ලෞතුරා බුදුබවට පත් වුණා. එම පුරාණ ගෞතම නම් වූ සම්බුදු පියාණන් වහන්සේ ලෝ වැඩ පිණිස මිගාචිත නම් වනයට වැඩම කළා. සාගර නම් සක්විති රජ වූ අපමහා බෝසතාණන් වහන්සේ එම පුරාණ ගෞතම බුදුරදුන් දැක පැහැදී මමද මෙබඳු ශාක්‍ය වංශයේහි ඉපිද ගෞතම නමින් බුදු වන්නෙමියයි වාග් ભેදයෙන් ප්‍රාර්ථනා කළහ. ඒ මොහොතේත් ඔහුගේ අගබිසව වශයෙන් ඔහු ළඟින්ම සිටියේ යශෝදරාවයි. ඔහු බුදු බව ප්‍රාර්ථනා කරන කල්හි යශෝදරාවත් ඔහු අසලින්ම සිට දොහොත් මුදුන් තබා වඳිමින් එතැන් සිට බුද්ධත්වය දක්වාම ඔහුගේ ළඟින්ම සිට ඔහුට සියලු දිරිය බලය ශක්තිය දෙන ආදරණීය බිරිඳවන්නට ප්‍රාර්ථනා කළා. මොවුන් දෙදෙනාගේ ප්‍රාර්ථනය දෙස මහත් වූ කරුණාවෙන් නිහඬව බලා සිටි පුරාණ ගෞතම බුදුපියාණන් වහන්සේ එය සඵලවනු දැක අනියත විවරණ මත පිහිටා ආශිර්වාද කරනු ලැබුවා. එතෙන් පටන් දානාදී කුසල් කරමින් බුදුවරුන් දකිමින් එම බුදුරජාණන් වහන්සේලාගෙන් අනියත විවරණ ලැබමින් තව තවත් බොහෝ කුසල් සිදු කර ගනිමින් පැමිණි කාලය තුල බුදුවරු 3 ලක්ෂ 87000ක් පසු කර තිබුණා. ඒ කාලය තුල යශෝධරාව අපමහා බෝධිසත්වයන් වහන්සේගේ බුද්ධත්වය පිණිස පින්රැස් කිරීම සඳහා කරනු ලැබූ අනේක විධි කැපකිරීම් අවසාන ආත්මභාවයේ යසෝදරාව ලෙස උපත ලබා පසුව රහත් තෙරණියක්ව ඇයගේ පරිනිර්වාණයට පෙර බුදුන් දැක ගැනීමට පැමිණ බුදුරජාණන් වහන්සේ හට මතක් කර දුන් හැටි ඇගේ වචනයෙන්ම කියන්නට සිතුණා. එය කුද්දක නිකායේ ආපදාන පාළියේ භික්ඛුණී ආපදානයේ කුණ්ඩල කේසී වර්ගයේ යසෝධරාපදානයේ මෙහිමයි ලියවෙලා තියෙන්නේ. ලෝකනාථ වූ බුදුවරයන්ගේ එක්වීම කෙබඳුදැයි ඔබ වහන්සේ විසින් මැනවින් දක්වන ලදී. මහා මුනීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ සඳහා මා කළ පින්කම් බොහෝය මුනීන්ද්‍රයන් වහන්ස මා විසින් යම් කුශලයක් කරන ලද නම් මාගේ ඒ පෙර කර්මය සිහි කරන්න මහා වීරයන් වහන්ස මා විසින් ඔබ පිණිසම ඒ පින් රැස් කරන ලදී වීරයන් වහන්ස නුසුදුසු තැන් අත්හැර අනාචාරයෙන් වැළකී ඔබ වහන්සේ පිණිස මාගේ ජීවිතය පරිත්‍යාග කරන ලදී. මුනීන්ද්‍රයන් වහන්ස නොයෙක් කෙල දහස් ගණන් අයට ඔබ වහන්සේ මා පරිවාර ස්ත්‍රිය පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන්ද්‍රයන් වහන්ස එය ඔබ වහන්සේ සඳහාය. නොයෙක් කෙල දහස් ගණන් අයට මා උපකාර පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මොනීන්ද්‍රයන් වහන්ස, එය ඔබ වහන්සේ සඳහාය. නොයෙක් කෙල දහස් ගණන් අයට මා භෝජනය සැපයීම පිණිස දුන්නේය. එහිලා මම නොසතුටු නොවෙමි. මහා මුනීන්ද්‍රයන් වහන්ස, එය ඔබ වහන්සේ සඳහාය. නොයෙක් කෙල දහස් ගණන් මාගේ ජීවිත පරිත්‍යාග කළෙමි. භයින් මිදීම ඇත්තියක් කරන්නෙමයි සිතා මාගේ ජීවිතය හැරියෙමි. ශරීරාවයන්හි වූ නානාවිධ අලංකාර වස්ත්‍රද බොහෝ ස්ත්‍රී ආභරණද මහා මුනීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේ සඳහා නොසඟවමි. මහා මුනීන්ද්‍රයන් වහන්සේ ධනධාන්‍ය පරිත්‍යාගයද ගම් නියම් ගම් කෙත් පුත් හා දූවරුන්ද පරිත්‍යාග කරන ලදී. මහා වීරයන් වහන්ස අනන්ත වූ ඇත් අස් ගව යන මොවුහුද පිරිවර දාසියෝද ඔබ වහන්සේ සඳහා පරිත්‍යාග කරන ලදී. යාචකයනට ධනක් දෙමැයි යමක් මා සමග මන්ත්‍රණය කළේද උතුම් දනක් දෙන්නහුට මාගේ දුම්නස් නොදකිමි. මහා වීරයන් වහන්ස බහුවිධ වූ සසරෙහි නන් වැදෑරම් වූ බොහෝ දුක අපමණව ඔබ වහන්සේ උදෙසා අනුභව කරන ලදී. සැපයට පැමිණියා සතුටු නොවෙමි. දුක් පැමිණි කලෙහි දුම්නස් ඇත්තේද නොවෙමි. මහා මුනීන්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේ පිණිස හැම තැන්හි සැපදුක්ද දෙකෙහි සමව උපේක්ෂක වෙමි. සම්බුදු රජතෙම අනුගමනය කළ මගින් යම් ධර්මයක් පැතීද මහා මුනිතෙමේ සැපද දුක් අනුභව කොට ඒ සම්්‍යක් සම්බෝධියට පැමිණිසේක. ඒ සඳහාම බ්‍රහ්ම දේව වූ ලෝකනායක වූ පුරාණ ගෞතම බුදුරජුන්ගේද අනෙකුත් සෙසු බුදුවරයන්ගේද හමුවීම ඔබ හා සමග මටද හිමිවිය. මහා මුනීන්ද්‍රයන් වහන්ස. ඔබ පිණිස මාගේ බොහෝ පින්කම් විය. මම බුදුදහම සොයන්නා වූ ඔබගේ පරිචාරිකාව වීමි. බුදුදහම සොයන්නා වූ ඔබගේ පරිචාරිකාව වීමි යනුවෙන් කී පරිදිම ඇය මේ අති උතුම් මොහොතේ අප මහා බෝසතාණන් වහන්සේ වෙතට විශ්වයේ ඇතියම් බලයකින් පිය නගමින් සිටියා. ඒ හිස් අතින් නෙවෙයි. උපුල් මල් අට මිටක් ඇතිතිවයි. ඇය එකල බමුණු කුලයක ඉපදී නමින් සුමිත්තා නම් වූ කන්‍යාවක් වයි සිටියේ. ඇයද දීපංකර බුදුරජුන් දැකීමට පෙරමගට ගමන් කරමින් සිටියේ. සංසාර බැඳීමක මහත බුදුපියාණන් එන මග බිම වැතිර දෙඅත් දොහොත් මුදුනෙහි තබා වන්දනා කරමින් සිටි තවසා netu ගැටුන සැනින්ම සංසාරය පුරා රැගෙන පැමිණි ආදරයද සෙනෙහසද ඇසුරද පාරමිතා ශක්තියද හදවත උද්දීපනය කරමින් ඉදිරියට පැමිණියේ සුළු මොහොතකින් දුටු මොහොතේම හදවතින් දෝර ගලා පැමිණි සෙනහසින්ම රැගෙන පැමිණි මල් අටමිටෙන් පස් මිටක් බෝධිසත්වයන් වහන්සේ අත තැබුවේ ඒ මොහොතේ උන්වහන්සේට දිය හැකි උතුම්ම පඳුර එයම වූ නිසා. ඒ පුෂ්පයන් අතතිව මොහොතක් ඇය දෙස බලා සිටි අප මහා බෝසතාණන් වහන්සේට අතීත සිතුවම් එකිනෙක මනසෙහි ඇඳෙන්නට ඇති. ඇයද උන්වහන්සේ අසලින් බිම දනගසාගෙන වන්දනා කරමින් අභිනිහාරයට සම්මුඛව උන්වහන්සේගේ තනිය මකමින් netpiය නොහෙලා පෙරමග බලා සිටියා. අපේ බුදුහාමුදුරුවෝ මේ වන විටත් ඔබගේ නිවන වෙනුවෙන් පෙරම්පුරමින් පැමිණි කාල පරිච්ඡේදය මිනිසෙකුට නොව බුදුවරයෙකුට වුවද සිතා අවසන් කළ නොහැකි තරම් දීර්ඝ කාලයක්. එම දීර්ඝ කාල පරිච්ඡේදය බුදු බව පතන ආකාරය අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදෙනවා. එනම් මනෝ ප්‍රනිධාන, වාග් ප්‍රනිධාන සහ මහා ප්‍රනිධාන. එහෙම නැත්නම් කාය ප්‍රනිධාන වශයෙන්. විවරණ වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ නියත විවරණ සහ අනියත විවරණ ලෙසයි. එලෙස අනියත විවරණ සඳහා මේ වන විටත් මනෝප්‍රනිධාන එනම් සිතින් පමණක් බුදුබව පතමින් අසංඛ්‍ය කල්ප ලක්ෂ හතක් පසුකොට අවසන්. සම්මුඛ වූ බුදුවරු සංඛ්‍යාව එක් ලක්ෂ විසිපන් දහසක්. වාග් ප්‍රනිධාන වශයෙන් පැමිණි කාලය අසංඛ්‍ය කල්පලක්ෂ නවයක්. බුදුවරු සංඛ්‍යාව තුන් ලක්ෂ අසූ හත් දහසක්. මෙලෙස සම්පූර්ණ කළ කල්ප ප්‍රමාණය අසංඛ්‍ය කල්ප දහසයක්. සියලු බුදුවරු සංඛ්‍යාව පන් ලක්ෂ දොළොස් දහසක්. දැන් ඇත්තේ නියත විවරණ සම්පූර්ණ කර ගැනීමයි. ඒ සඳහා සම්මුඛ විය යුතු බුදුවරුන් ගණන 24ක්. කාලය සාරා සංකේය කල්ප ලක්ෂයක්. ඒ මහා ශ්‍රී විභූතියෙන් යුතු දීපංකර බුදුරජාණන් වහන්සේ ලක්ෂ සංඛ්‍යාත රහතුන් පිරිවරමින් පැමිණ නමස්කාර කරමින් බිම වැතිරී සිටි සුමේධ තවුසා ඉදිරියේ නතර වුණා. එක් චිත්තක්ෂණයකින් අතීත වර්තමාන අනාගත ගණනය කළ නොහැකි කාලයාත්‍රාවක පැමිණි ගමනද යායුතු ගමනද දර්ශනය වුණා. බෝසතාණන් වහන්සේගේ ප්‍රාර්ථනයද වීර්යයද දර්ශනය වුණා. දැන් ඇත්තේ ප්‍රථම නියත විවරණය සඳහා ලබා තිබිය යුතු අෂ්ට ධර්ම සම්පූර්ණ වී ඇද්දැයි බැලීමයි. එනම් මනුස්සත්තං ලිංග සම්පatti හේතු සත්තාර දස්සනං. පබ්බජ්ජා ගුණ සම්පatti අධිකරෝච චන්දතා. අට්ඨ ධම්ම සමෝධානා අභිනීහාරෝ සමිජ්ජති. බුදු බව පතන්නා හෝ අෂ්ට ධර්මයකින් යුක්ත විය යුතුය. එනම් මිනිසත් බව, ලිංග සම්පත්තිය, හේතු සම්පන්න වීම බුදු කෙනෙකු හමවීම, පැවිදි වීම, අධිමානසික ගුණයෙන් යුක්ත වීම, ජීවිත පරිහරණය, කැමැත්ත හා සම්බන්ධ වීරය යන මේ අටකින් යුක්ත වූවන්ගේ ප්‍රාර්ථනය සඵල වේ. 1. මනුස්සත්තං මිනිසත් භවයේහි සිට බුදු බව පතන්නහුගේ ප්‍රාර්ථනය සඵල වේ. නාගයෙකු ගුරුලකු දෙවියෙකු විසින් ප්‍රාර්ථනය කරනු ලබන බුදු බව සඵල නොවේ. දෙක ලිංග සම්පatti මිනිසත් භාවයේදී පුරුෂයෙකු කරන ප්‍රාර්ථනාවම සඵල වේ. පණ්ඩක නපුංසක උභාතෝ ව්‍යංජනකයන් කරන බුදු බව ප්‍රාර්ථනා සඵල නොවේ. 3. හේතු පුරුෂයෙකු වුවද එම අත්බැවිහි රහත් බවට හේතු සම්පත් ඇත්තහුගේ ප්‍රාර්ථනාවම සඵල වේ. එයින් අන් අයකගේ ප්‍රාර්ථනාව සඵල නොවේ. 4. සත්තාර දස්සනං රහත් වීමට හේතු සම්පත් ඇත්තා වූවද ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සමීපයේහි ප්‍රාර්ථනා කරන්නහුට සඵල වේ. බුදුරජුන් පිරිනිවී කලෙහි චෛත්‍ය බෝධිමූල ළඟ ප්‍රාර්ථනා කරන්නාහට සඵල නොවේ. පහ. පබ්බජ්ජා. බුදුරදුන් සමීපයෙහි බුදු බව පැතුවද පැවිදි වේශයෙන් සිටියහුටම සඵල වේ. ගිහි වේශයෙන් සිටියහුගේ ප්‍රාර්ථනය සඵල නොවේ. 6. ගුණ සම්පatti පැවිද්දකු වුවද පංච අභිඥ්ඥා අෂ්ට සමාපත්ති ලාභියකුම විය යුතුය. ධ්‍යාන ගුණයෙන් වියුක්ත වූවන්ගේ ප්‍රාර්ථනා සඵල වේ. හත අධිකාරෝ ධ්‍යාන ගුණයන්ගෙන් යුක්ත වුවද සිය ජීවිතය බුදුරජුන්ට පරිත්‍යාග කළ කෙනෙකු හෙවත් අධිකාරය විශේෂ පරිත්‍යාග කළ අයෙකු විය යුතුය. මේ අධිකාරය කළහුගේම ප්‍රාර්ථනය සඵල වේ. අට චන්දතා ජීවිත පරිත්‍යාග කළද බුද්ධකාරක ධර්ම හේවත් පෙරුම්දම් පිරීම සඳහා මහත් කැමැත්තක් මහත් උත්සාහයක් මහත් පරිශ්‍රමයක් මහත් ගවේෂණයක් ඇත්තාහටම ප්‍රාර්ථනය සමෘද්ධි වේ. මේ කරුණෙහිලා චන්ද අභිලාෂ මහත් භවට උපමාවකි. බුදු බව පතන්නෙකුට මෙවැනි සිතක් තිබිය යුතුය. එනම් සම්පූර්ණ සක්වල ගැබ එකම ජලාශයක් වුවත් තම බාහුබලයෙන් පිහිනා එතෙරට යන්නට සමත් විය හැකි සිත් ඇද්ද එවැන්නකු බුදු බවට පත්වේ. තවත් බොහෝ උපමා ඇත. එහෙත් මෙය ප්‍රමාණවත් යයි සිතේ. අප මහා බෝසතාණන් වහන්සේ මේ වන විට මේ අෂ්ටධර්මද සම්පූර්ණ කොට අවසානය. දැන් ඔබ බුදුන් වහන්සේ හට පසඟ පිහිටුවා දවසකට වඳින වාර ගණන සිතන්න. උන්වහන්සේ වෙනුවෙන් පුදන ලැබූ පූජා භාණ්ඩයන්හි මිල ගණන් බැලූ වාර ගණන සිතන්න. පුදන ලැබූ මල් ගණන සිතන්න. ඔබට සෑහීමකට පත්විය හැකිද? ඒ කෘතගුණ කෙලෙස නිමා කරම්ද. මතු සම්බන්ධයි. මතු සම්බන්ධ කරුණු. අභිනිහාරය නොහොත් නියත විවරණ ලැබීම මහපොළව සලිත වී රම්ම රටවැසියන් බියවීම දෙවියන් බඹුන් ප්‍රීතිഘോഷා පැවැත්වීම සහ දසදහසක් සක්වල කම්පාවීම යන කරුණු ඇතුළත් ඊළඟ ලිපි පෙළෙන් නැවත හමුවෙමු. උපුටා ගැනීම. කුද්දක නිකායේ අපදාන පාලියෙහි භික්කුණී අපදානයේ කුණ්ඩල කේසී වර්ගයේ යසෝධරාපදානය. බුද්ධවංශ අට්ට කතාව සහ ජාතක අට්ට කතාව. විශේෂ පුණ්‍යානුමෝදනාව. සුමේද තවසානන් බුදු බව පැතීම යන කොටස මාහට ලියා දෙන්නට සහය දුන් චන්දිමා කල්යාණ මිතුරියට අපේ බුදුහාමුදුරුවෝ ලිපි පෙළෙහි සියලුම ශ්‍රව්‍ය පට කලන මිතුරෝ ඉන්ටර්නැෂනල් YouTube චැනලයෙන් ඔබට ලබාගත හැක. එරුවන් සරණයි